කාල වේලාව ගොඩක් ගත වෙලා තියෙන්නේ කෙටියෙන් අහන්න ශාමලී මහත්මිය දේරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඇහෙනව නේද මම කියන්න ගත්තේ ස්වාමීන් වහන්ස දැන් මගේ එක දරුවෙක් මේ භෞතික විද්‍යා ගුරුවරයෙක්නේ ඉතින් එයා එයාගේ පොත්පත් එහෙම ගොඩාක් ගෙයි තියෙනවා ටියුටේව මේවා මේවා මීයෝ කාලා විනාශ කරනවා ඉතින් මම මේකට ක්‍රමයක් කල්පනා කරා. කල්පනා කළා. ඊපස්සේ මට දැන් මේක කරන්නත් හිතෙන්නේ නැහැ. දැන් ගොඩක් අය කියන පූසෙක් ගෙනල්ලා ඇති කරන්න කියලා. ඉතින් මම හිතාගත්තා මෙහෙම. කමන්නේ පූසෙක් ගෙනල්ලා ඇති කරනවා. මේ කැමීය මරන්න නෙවෙයි. මේ මීය පූසාගේ සද්දය ඇහෙනකොට යනවනේ. දැන් මම මේ පොත්පත් ටික බේරගන්නත් එපයි. ඒක නිසා හිතලා මං එහෙම ගිනාව ගිනල්ලා ඒ ඔහොම ඉන්නකොට එක දවසක් උන්න මේ මීයෙක් ඇවිල්ලා මට ඇහෙනවා මේසෙ යටින් සද්දයක්. අමුතුම සද්දයක් බලනකොට දැන් පූසා මීයා මේස කකුලයි බිත්තිය ඇතුළට හිර වෙලා හැංගිලා ඉන්නෝ පූසා කිට්ටු කරනකොට මේ මීයා යටි ගිරින් කෑ ගහනවා වගේ කෑ ගහනවා ඊපස් දැන් මට කරගන්න දෙයක් නැහැ දැන් මං මගේ හිතෙන් හිතනම දැන් මම මේ පූසා කිනා නිසා දැන් මේ මීයාව කන්න තමයි හදන්නේ කියලා ඒක දැන් මට නිකන් පසුතැවීමක් වගේ වෙනවා ඊට පස්සේ මං කනට දැන් මේ දැන් මං ලං වෙලා පූසාවක් ගත්තොත් මෙහාට මීයා දුවන්න යනවා. මීයා දුවන්න ගියොත් පූසත් උගේ පස්සෙන් දුවලා මීයා අල්ල ගන්නවා. මං දැන් කල්පනා කරා මේකට මොකද කරන්නේ කියලා. ඊපස්සේ මට මතක් වුණා ඔළුවට දැන් මෙහාට කන්න ගෙනල්ලා දාපු මාළු තියෙනවනේ ෆ්‍රිජ් එකේ. මෙයා කොයි ලේවක හිටියත් ෆ්‍රිජ් එක අරිනකොට එයා එනවා ෆ්‍රිජ් එක ළඟට. පස්සේ මං කරාට සද්ද නැතුව ෆ්‍රිජ් එක ඇරියා. ෆ්‍රිජ් එක ඇරියම පූසා මෙහාට ආවා. මෙහාට ආවට පස්සේ පූසාව අල්ලගෙන මම මීයාට මෙහෙම මට කිය වුණා ඉබේම අනේ ඉක්මනට යන්න මෙතනින් ඔයාගේ ජීවිතේ නැති වෙනවා ඉක්මනට යන්න එළියට කියලා එහෙම කියුණා කියවන ගමන් මීයා ගියා. ගියා. ඊට පස්සේ මට දැන් හිතෙනවා දැන් මං එයාට දැන් ඇත්තටම දැන් පූසා රවට්ටුවෙත් නැහැ. පූසාට ඊට පස්සේ අරකින් අරගෙන මාළු කූරියකුත් දුන්නා. දැන් මේ සිද්ධිය මට මේ හිතට එනවා මට හිතාගන්න බෑ මොකද්ද මේකේ උනේ කියන එක. ඔව් ඒකට කියන්න තියෙන්නේ අර ජනවහරේ තියෙනනේ අහක ඉන්න නයි ගෙනත් දාගෙන කනවා කනවා කියනවා කියලා. ඉතින් අන්න ඒ වගේ නිකන් තමන්ගේ මනසට අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්න පසුබිම තමන් විසින්ම හදාගෙන තියෙනවා. දැන් පූසගෙන ආපුවාම මිහි වල්ලනවා කියන එක 아무තු කතාවක් නෙමෙයිනේ. ඒවල තමන්ගේ හිත හදාගන්න තමන් ඒකට උපායක් යොදා ගන්නවා. නෑ මම මේ මීයෝ මරන්න නෙමෙයි. සද්ද ඇහෙනකොට එයි කියලා. ඒ ඔක්කොම වංචක ධර්ම හැටියට තමන්ගේ වැඩේ කරගන්න තමන්ගේ හිත රවට්ටන ධර්මයක්. එතකොට එහෙම රවට්ටගෙන කටයුතු කළා වුණාට ප්‍රායෝගික ජීවිතේ ඒක එහෙම වෙන්නේ නැහැ. ඉතින් හැම අවස්ථාවකම තමන්ට චිත්ත පීඩා ඇති වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ මීයාගේ ජීවිතේ බේරලා යවපු එක කුසලයක්. ඒක ඒක ඒ අවස්ථාවත් එක්කලා ඒක තමන් ජීවිතයක් බේරීමේ කුසලය කරගත්තා. හැබැයි මේ ජීවිතේ නැති වෙන තැනට පසුබිම හදලා තියෙන්නේ තමන්මනේ. ඉතින් එතකොට ඒවා කුසල අකුසල මිශ්‍රව තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඉතින් ඔහොම තමයි ගොඩාක් දෙනෙක් අකුසල කරමින් ඒවත් එක්ක කුසල කරගන්න. කුසල් කරමින් ඒවත් එක්ක අකුසල කරගන්න. ඉතින් එතකොට ඒවා විපාක දෙනකොටත් මිශ්‍රව තමයි විපාක දෙන්නේ. එතකොට දැන් ඒ මීයට මේ මරණ බිය ඇති කරන්න Taman තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඊට පස්සේ මරණ බියෙන් ඒ සතා වළක්වනවා. එතකොට ඒක කුසලයක් තමයි. හැබැයි ඌට ඒ මරණ බිය ඇති උනේ කවුරුන් නිසා? ඉතින් ඒ විදිහට කල්පනා කරලා බලන්න. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අපේ දේවල් විනාශ වෙන්න ඉඩ අරින්න කියන එක නෙමෙයි. අපේ දේවල් රැකගන්න එක වෙනම කාරණයක්. එතකොට ඒ වෙනුවෙන් අපි මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක ඒ තුල අකුසල් ජනිත Tamanට හෝ අනුන්ට අනර්ථයක් වෙනවා නම් Tamanගේ හිත කිලිටි වෙනවා නම් ලෝකෙට හානියක් වෙනවා නම් ඒක මගේ දේ රැකගන්නයි කලේ කියලා ඒක කුසලයක් කියලා අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. එතන අකුසලයක් කියන බව තේරුම් ගන්න. ඒක අර මීයව බේරපු අවස්ථාව ස්වාමින්වහන්සේ සත්‍යක්‍රියාවකට ගන්න පුළුවන් ඒක සත්‍යක්‍රියාවක් කරගන්න ඒ වෙලාවේ වැළක්වුවා කියන එක ඉතින් යම්කිසි කුසලයක් තමයි. නමුත් ඉතින් දැන් අර අපි කියනවානේ දානයක් දෙනවා නම් ධාර්මික ධනෙන් දන් දෙන්න. හොරකම් කරලා දන් දුන්නා වුණත් දානය තමයි. හැබැයි ඒක දාන චේතනාවට හාත්පසින් ප්‍රතිවිරුද්ධ වැඩක් කරලා තමයි දන් දීලා තියෙන්නේ. හොරකම් කරනවා කියලා කියන්නේ අන්සතු දෙය අහිමි කරනවා. දානය කියලා කියන්නේ අනුන්ට යහපතක් කරනවා. එතකොට දැන් අනුන්ට යහපතක් කරන්න තමන් විසින්ම අනුන්ට යහපතක් කරනවා. එතකොට මේ දෙක ගැටෙනවා. මේ දෙක හාත්පසින් ප්‍රතිවිරුද්ධයි. ඒතර ප්‍රතිවිරුද්ධ ශක්තියින් දෙකකදී ඔවුනොවුන් දුර්වල වෙනවා. එතකොට ඒ වගේ අර කුසලයක් කරන්න ගිහිල්ලා ඒකට පාදක වෙනවා නම් අකුසලයක් ඒකෙන් ඒ කුසලය හීන වෙනවා. අකුසලයක් ඒකත් එක්කලා හීන වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒක උසස් කුසලයක් කියලා හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. සරණයි.